දේශනාව ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕන. ඔක්කොටම කලින් තියෙන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. දරුවන් සරණයි. දැන් ස්වාමීන් වහන්සේ වේදනාවක් වගේ දෙයක් දකින්නකොට දැන් අපිට වේදනාව ඇති වෙන හැටි දකිනවා ඒ වේදනාව වෙනස් වෙමින් පවතින හැටි අපි දකිනවා ඊට පස්සේ වේදනාව දෙස බලාගෙන ඉන්නකොට වේදනාව නැති වෙන හැටිත් අපි දකිනවා. ඒ කියන්නේ එතන තමයි ශානාසේ සම්පජන්නේ පැවැත්වීමනේ. ඒක සිහියෙන් මුලින් දකින හැටිනේ. දැන් ස්වාමීන් වහන්සේ අපි භාවනාවට ගිහිල්ලා නිශ්ශබ්දව ඉන්නකොට අපිට ශබ්දයක් ඇහෙනවා. දැන් සෞදාහරණයකට ගිරවෙක් කෑ ගහනවා ඇහෙනවා. දැන් ඒක අපි සිතුවිල්ලට හිත යොමු වුණාම තමයි අපිට ඒ කිරියෙක් කෑ ගහන බව දැනෙන්නේ. එතකොට අපිට දැන් අපි ආසයකක් නම් හිතට සතුටක් වගේ පොඩි එනවා. ඒ වෙලෙට අපි ඒ අර සංඥා ගිරෙක් කියලා අහලා තියෙන શબ્දයක් නිසා ගිරෙක් කියලා දැනගන්නවා. එතකොට අපි ඒක පොඩ්ඩක් කන් දීලා ඒ શબ્දයෙන් අයින් වෙන්න ඕනේ කියලා සමහර වෙලාවට ඉබේම අයින් වෙන වෙලාවලුත් තියෙනවා. අපි හිතාමතාම සිත කයට ගන්නවා. එතකොට ස්වාමින්වහන්සේ ඒක දැන් අපි මේ ශබ්දය ඇහෙන්න පටන් ගත්ත වෙලාවද අපේ ඒ පටන් ගැනීම උදය විදිහට සලකන්නේ ශබ්දය අහනකොට ඒක පවතින විදිය අපි සිත කය තුලට ගන්නකොටද එතන නැතිවීම කියලා දකින්නේ ස්වාමින්වහන්සේ අර මෙහෙම ඕක පාළිය තුල මට තියෙන හැටියට ඕගෙන ඕක පාළිය තුල තියෙන ඒ කාරණාව අපිට අර අච්චුවක් වගේ එකක් හදලා අපි කාරණාවට දාන්නම අමාරුයි. නමුත් ඒ කාරණාව අපිට යම් වෙලාවකදී මම කියන්නේ ඒ කාරණාව අපිට තේරුනේ යම් වෙලාවකදී ඒක දැනට උදේ හැටියට දකින්න එක ලාභයි. ඒ කාරණාව යම් වෙලාවකදී අපි බැහැරුනේ ඒක වය හැටියට දකින්න එක ලාභයි. නමුත් වැඩි තියෙන මේකයි මම පැහැදිලිවටම කියනවා මේ කියන කාරණාවල් අම්මේ අපේ හිත හතරවටේ වෙන වෙන දේවල් වලට දුවන ගමන් ඊට පස්සේ විශේෂයෙන්ම එහෙම වෙන ගමන් නම් සිද්ධ වෙන්නේ. අපි කරන්න හිතන්නේ පැහැදිලිවටම මේකෙන් ප්‍රයෝජනයක් නැහැ. ආයෙ මම පැහැදිලිවටම කියනවා. මොකද මේ කියන කාරණාවන් වලට එන්න බුදුරජාණන් වහන්සේ අපිව ගොඩක් ලොකු ගමනක් එක්කරගෙන යනවා. හොඳ හිතේ තැම්පත් මට්ටමක් තිබිය යුතුමයි සම්පජඤ්ඤ කියන එක තේරුම් ගන්න. එහෙම නැතිනම් අපේ අර පරණ පුරුදු සිතුවිල්ලට අපි යන්න බලනවා. එහෙම ගිහිල්ලා අර තර්කානුකූල භාවයට හිතලා අර පරණ පුරුදු විදිහේ එහෙම එකකට හංගින්න පටන් ගන්නවා. හිතා ගන්නවා. මෙහෙම එකක් තමයි කියලා අපිට උමනා හැටියට තේරුම් ගන්නවා. එහෙම වුණාම මේ අපි ආපහු වැටිලා ඉන්නේ අර මමත්වයේ තුල තියෙන ඒ රැහැනටම තමයි. එතකොට මේක කරන්න හොඳම අවස්ථාව හැටියට මම නම් යෝජනා කරන්නේ භාවනාව තුළ අපේ හිත තැම්පත් වුණාම තමයි අපිට තේරෙන්න පටන් ගන්නෙ හෝ අපිට ඉන්න පුළුවන්කම තියෙන්නේ වේදනාව පටන් ගන්න වෙලාවේ ඉඳලා මැදටත් ඒකේ ඉඳලා අගටත් යනවා. මේකෙන්ද කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ කාරණා අටම තමයි අටම අපිට ප්‍රයෝජනවත් වෙනවාමයි. ඒකෙන්ද අර භාවනාවට අපේ අවතීර්ණ වෙනකොට මම මේක කරනවා කියන ඒ ඒ ඒ අභිලාෂයේ ඉක්මන් කරන එක මම හිතන්නේ නැහැ සුදුසුයි කියලා. නමුත් සිහියේ දියුණුවත් එක්ක අනාගතයේදී අපිටම තේරෙන්න පටන් ගන්න වියම්මේ ඕක පාලියෙන් කියන්නේ චේතනාය කරණීයන් ඒසෝ ධම්මාති කියලා චේතනාත්මකව කරන්න ඕන දෙයක් නෙවෙයි ඒක දන්නා. ඒව අපිට තේරෙන්න පේන්න පටන් ගනී. එහෙම වුණාම සමහර වෙලාවට අර පෙළ දහමත් එක්ක අපි කතා බහ කරනකොට භාගදා අපිට ලොකු වගේ කිරීමක් තියෙන්නත් පුළුවන් මේකට. ආ උදේ තියෙනවා මෙතන වය තියෙනවා කියලා නමුත් ප්‍රායෝගික පැත්තෙන් ගියොත් එහෙම කොහෙත් පුදයක් තියෙනවා කොහෙත් පැයක් තියෙනවා වගේ එකක් ගැන තේරුමක් ගන්න පුළුවන්. ඒකට ඒකයි මම කිව්වේ සම්බදන්නේ කියන එක මහ ප්‍රශ්නේ හොඳයි. සම්බදන්නේ කියන එකම මේ අර මං ඉස්සෙල්ලා කිව්වාගේ මං ඉපදුන දවසෙත් ඔන්න මොකක් හරි එකක් පටන් අරගෙන තියෙනවා තාම පවතින විදිහක්. ඒ තරමේ දිග දීර්ඝ පරාසයකුත් තියෙනවා. ඒ වගේම ওই කියන විදිහේ වේදනාව කියන එක තුල තියෙන බොහොම සියුම් පරාස්තිකුත් තියෙනවා. අති සියුම් වට. ඒකාම එතකොට අපිට ස්පර්ශ කරන්න හම්බ වෙන්නේ අපේ තියෙන හිතේ තැම්පත් කමේ මට්ටමත් එක තමයි. එහෙම එකක් තියෙනවා. ඒ නිසා හිතේ තැම්පත් වීම කියන එක සමාධි ගුණය අනිවාර්ය අංගයක් වෙනවා භවනා මාර්ගය තුල. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කාරණා අටම අපි පුරුදු කළ යුතු වෙනවා නිවන් දකින්න. ඒ කියනවාම අපි ඉස්සෙල්ලම බලන්න ඕන ඒ තියෙන කාරණාවන් සකස් කරගන්නේ කොහොමද කියලා. හැබැයි ඉතින් මේකේ පොඩි ගැටයකුත් තියෙනවා. ඒක කරගන්න නම් මේක තියෙන්න ඕන. මේක කරගත්තාම තමයි ඒක තියෙන්නේ. අන්න ඒ වගේ ටිකක් අර ටිකක් කොහොමද කියන්නේ? ඒකට කියන සාමාන්‍ය භාෂාවේ වචනයක් මම දන්නේ නැහැ. බණ කියනකොට නම් හොඳ වචනයක්ද කියලා. කොහොම නමුත් කමන්නේ. හතර බීරි කතාවක් නම් තියෙනවා මේකේ අස්ති. ඒක ඒක මම පිළිගන්නවා. ඔව් මේක තුල අර ඒකින්ද මේක තේරෙනවා වගේ කියන එහෙම කතාවක් තියෙනවා. කොහොම නමුත් අපිට බුදුරජාණන් වහන්සේ එහෙම වුණා කියලා අපිව මංගුල කරවන්නේ නැහැ. අනාථ කරවන්නේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ අපිට කියනවා එහෙන් හිතවන කියලා. මේ කාරණාවල් අපි දැන කියාගන්න එක ලාභයි අපේ. එතකොට අපිට අහුවෙන්න පටන් ගන්නවා මේක තුල තියෙන සංසිද්ධි කොහොමද කියලා. ඉතින් මම කියන්නේ ඒකයි අපේ හිතේ තියෙන තැම්පත් භාවයේ මට්ටමත් එක්කම ඕකේ තියෙන උදේවය කොයි හරිද තියෙන්නේ කියන කහු වෙන්න පුළුවන් අනිත් එක තමයි අර කච්චාන සංසගේ ඒ කච්චාන සූත්‍රයේ තියෙන කාරණාව හැටියට කාලේන තේවතරේ විකටිකම් කියලා කියන්නේ අපි තේරුම් ගන්න ඕන හොඳම කතාවක් එතන තියෙනවා ඔය කාලේන තේව කාලේන තේව කියන වචනය තුල අපිට තේරෙන හැටියට සුදුසු කාලයකදී සුදුසුම කාලයේදී ඒකෙන් නිදහස් වෙනවා දැන් අපි හිතන්න පුළුවන්නේ හැම කාරණාවකටම ওই කියන දේ දාගන්න ඕන වගේ එකක් හිතෙන්නත් පුළුවන්. නමුත් පාළි අපිට කියලා දෙනවා නෑ එහෙම මේක කොන නැහැ. සිහින් ඉන්න ඕන වෙලාවල් සිහින් ඉන්න බැහැර වෙන්න ඕනම දෙයක් ආවොහම ඒ දෙයින් බැහැර වෙන්න. අන්න එහෙම එහෙම කාරණාවක් මේක ඇස්සේ තියෙනවා. එතකොට ඒ කාරණාවත් එක්ක ඔව් ඒ කාරණාවත් එක්ක අමලට තේරෙන්නේ නැති සාරිපුත්තයන් වහන්සේගේ සූත්‍රයක් තියෙනවා. උන්වහන්සේ සමහර වෙලාවල් වලදී සති සම්බොජ්ජංගෙන් ඉඳලා සමහර කාල කැමති නම් ධම්මවිචයෙන් ඉඳලා තියෙනවා. සමහර කාල කැමති නම් වීරියෙන් ඉඳලා තියෙනවා. සමහර කාල කැමති නම් පීතියෙන්, පස්සද්ධියෙන්, සමාධියෙන්, උපේක්ඛාවෙන් කියන ওই කාරණාවන් වලින් ඉඳලා තියෙනවා. දැන් තේරෙනවා දෙක පුළුවන් කියලා ඒ වැඩේ කරන්න. එහෙමයි. පුළුවන්කම තියෙන්නේ කොහොමද? අර අර අපි දැන් හිතනවා නම් මේ හැම එකකටම මේක ඇප්ලයිම කරන්න ඕන කියන ඒකම ම නෙවෙයි යන්නේ මේක තුළ තියෙන හරය. ඒක දන්න කෙනාට මට ඒක ප්‍රශ්නයක් උනේ දැන් සාමාන්‍යයෙන් වේදනාවක් දැනෙන්න නම් හිත පොඩ්ඩක් සංසුන් වෙලා භාවනාවේ ටිකක් දුර ඉන්නකොට වේද කයට හිත යොමු කරගෙන පොඩ්ඩක් සංසුන් වෙලා ඉන්නකොට නේ දැනෙන්නේ වේදනාව. නමුත් දැන් ශබ්ද ඇහෙන ඒවා අපි භාවනාවට වාඩි වෙලා සිත සංසුන් කරගන්න මුලම අවස්ථාවේදී මේ වටපිටෙන් බාහිරෙන් ශබ්ද ඇහෙන්නේ. අර එතකොට හිත සංසුන් වෙලා නැහැ ඇත්තටම. ඒකයි ස්වාමීන් වහන්සේ මට ඒක ප්‍රශ්නයක් වුණේ. හ්ම්. නෑ ඒක හොඳයි මේ ප්‍රශ්නේ හොඳයි. මම ඒක ටික සම්පූර්ණ විස්තරය මේ කරලා දුන්නේ. ඔව් මේක තුල ඔය කියන සම්පූර්ණ වටපිටාවල් ටික ඔක්කොම තියෙනවා. ඒක හින්දා එතකොට අපි ඒක අපිට අහුවෙච්ච ගමන් අහුවෙච්ච වෙලාවේදී දැනට ඒක අල්ලගන්න එක ලාභයි. එතකොට ඊළඟ වතාවෙදිත් අපිට අවස්ථාවක් එනවා භාවනා කරනකොට හෝ සතිපට්ඨානය පුරුදු කරන හැටියට ඒ අල්ලපු වටපිටාවට කිට්ටු තැනකදී ඔය කියන දේ ස්පර්ශ කරනවා. හොඳයි. එතකොට අපිට ඔප්ෂන් එකක් තියෙනවා මේ ඉංග්‍රීසියෙන් වචනේ ඒක තමයි ඔප්ෂන් එක. අපිට විසඳුම් ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ ඒක අහගෙන ඒ පැත්තෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අහන්න නැතුව අනිත් පැත්තට යන්න. කෙලස් වලදී මෙන්න මෙහෙම යෝග ප්‍රශ්නේ එන්නේ. හිතන්නකෝ දැන් අපි ඊයේ මොකක් හරි එකක් භවනා කරද්දී ඇහිලා ඒක ආහා යනකොට ඔන්න අපිට සිහිය ආවා කියන්නකො දැන් යන්නේ අපි වැරදි වැරදි වැරදි පැත්තකට කියලා. ඒ කියන්නේ භාවනාවෙන් කැඩෙනවා කියලා හිතන්නකො. එහෙම තේරිච්ච වෙලාවෙන් අපි ඒකෙන් අයින් වුණා නම් ඊයේ. අද ওই වගේ තැනකට යනකොට අපේ හිත අපිට මතක් කරලා දෙන්න පුළුවන්. ආ මෙන්න අහවල් වැඩි වෙන්න යනවා. දැන් මොන පැත්තටද යන්නේ කියන අර අපේ විධානයේ ඉල්ලනවා වගේ දෙයක් වෙන්න පුළුවන්. දැන් මේ මේ මේ කියන සද්දේ අහගෙන ඉන්නවද නැත්නම් ඒකෙන් නිදහස් වෙලා ඒකට විරාගයක් ඇති කරගෙන භාවනාවට යනවද කියලා. ඔන්න ඕකෙදී යන්නේ අපි ඔයක ඇත්තටම සම්පජන්න්නේ මේ අවිච්චේ ඇතිලා තියෙන ධම්මවිචේනේ මේ ඇතිලා තියෙන සිහියින්ද අපිට වීරිය ආවේ නැතිනම් මෙතනට බොජ්ජංග පැත්තෙන් කතා කළොත් වීරියක් ආවේ නැතිනම් පීති සුඛය ඇති කරගන්න පැත්තකට යන්න ඕනේ කියලා එහෙම නැත්නම් දුකෙන් නිදහස් වෙන පැත්තකට යන්න ඕනේ කියලා අර හිත ගලාගෙන යනවා පරණ පුරුදු සාංශාරික කෙලෙස් පැත්ත හරහා. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ උතන නෙවෙයි. ඊළඟ දවසේදී අපිට මොකද දැන් අර ඒ ඒ දේ උනේ දෙවෙනි දවසේදී නම් තුන්වෙනි දවසේදී හිතාම්මේ අපිට මතක් කරලා දෙන්නේ නැහැ මෙන්න මෙතන මං සංධියක් තියෙනවා අපි ආපහු වැටෙන්නේ මොකද ආපහු වැටෙන්නේ සාංශාතික භාවයට හැබැයි අපිට අධ්‍යක්ීමක් තියෙන්න පුළුවන් මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා ඉන්නේ ඒක ඒව තමයි අර කමඨාන් වර්තාව හරහා මම වචන කියන උත්සාහ කරන්නේ ඒ වගේ පොයින්ට් ඒ වගේ අවස්ථා අපි අල්ලගන්න එක ගොඩක්ම ලාභයි. ඒ වගේ අවස්ථා ඕන තරම් අපේ ජීවිතය තුළ තියෙන්න පුළුවන්. බොහොම හොඳ ප්‍රශ්නයක් මම හැව්වේ. අපි අදී මොකක් හරි වැරද්දක් වෙච්ච දෙයක් තිබ්බ කියන්නකෝ. මම ওই ප්‍රශ්නේ අහපුවාන්ත තමයි මේක මෙතන විස්තර කරන්නත් මේ මාතෘකාව දෙලියට ආවේ. එහෙම එකක් අම්මේ එහෙම එකකින් නිදහස් වෙන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධාමයෙන් හරි කවුරු හරි කියාපු උපදේශයකින් හරි තමයි දැනගත්ත දෙයකින් හරි ක්‍රමයක් හදාගත්ත කියනවා. හැබැයි එදාට ඒ පිටිහේ ඒ ක්‍රමයෙන් නිදහස් වෙලා ඊළඟ දවසෙත් ওই කියන ප්‍රශ්නේ සිද්ධ වෙන තැනට එනකොට අපේ හිත අපිට මතක් කරලා කියන ෂණයෙන්ම ඔයාට දැන් පාරවල් දෙකක් තියෙනවා එක්ක පරණ පුරුදු විදිහට යන්න පුළුවන් එහෙම නැතිනම් අර අලුත් ක්‍රමයක් තියෙනවා ඒ ඒකෙන් ගියොත් මෙහාට යනවා අරකින් ගියොත් මෙහාට යනවා කියලා. අපි හදිස්සියේ හරි හිතමු අම්මේ අපි ප්‍රමාදයට වැටිලා ඔය ඔය තියෙන ඔය ෂණය ඔය කණාවෝම උපච්චක කණා තීතයි සෝචන්ති කියලා පාලිය කියන්නේ මේ ෂණය ෂණයේ හින්දා ඉපදෙන කෙනා ෂණයෙන් ප්‍රයෝජනෙ ගන්න කෙනා ගොඩ යනවා කල්ලා තීතං සෝචಂತಿ මේ ෂණයෙන් ප්‍රයෝජනෙ ගත්තේ නැති කෙනා ශෝක කරන්න පටන් ගන්නවා හරියටම හරියට කතාව එයා අර දෙවෙනි අවස්ථාවේදී ඒ හම්බ වෙච්ච ඒ ඒ නුවණට පයින් ගහලා ඒ උපදේශයට පයින් ගහලා ආපහු කෙලස් පැත්තට ගියා කියන්නකෝ ඊළඟ දවසේදී මොකද වෙන්නේ ආයෙ හිත මතක් කරලා දෙන්නේ නෑ ඔහොම එකක් තියෙනවා මෙයාට ආපහු මුලින් ඉඳලා වැඩේ පටන් ගන්න හැබැයි හිතේ මතකයක් තියෙන්න පුළුවන් ආ ඔහොම එකක් මම කරලා තියෙනවනේ. ආන් එහෙමද. සමහරකට අම කියපු කන්නවට ටිකක් එහාට ගියක් වෙන්න පුළුවන් මේක මම කිව්වේ. කොහොම නමුත් ඒ වගේ පැති ගොඩක් තියෙනවා. එතකොට වඩා වඩා වඩා වැදගත්කම තියෙන්නේ අපි සිහියෙන් ඉදීම තුළ ඒ ශබ්දය ඇහෙනවා නම් ඒ ඇහෙන ඇහෙන වෙලාව අපි දැනට තියාගමු ආරම්භය හැටියට. ඒකේ මුලම හොයන්නත් ඕනේ නැති වෙන්නත් පුළුවන්. සංඥාවක් නේද පොඩෝක නේද? එතකොට එතකොට මේක තුළ මහ ලොකු හරයක් අපිට හොයන්න ඕනේ නැති වෙන්නත් පුළුවන්. අපිට සිහිය ඇති කරගන්න හම්බෙච්ච තවත් අවස්ථාවක් වෙන්න පුළුවන්. ඇත්තම කියනවා නම් පස්සේකදී අහුවේවි අපි සිහිය පිහිටවල තියෙන්නේ ඔය කියන වේදනාවල් විතරක සංඥාවල් වලට පින් සිද්ධ වෙන්න නේද කියලා. දැනට ඕනේ ප්‍රශ්න. එහෙමයි. දැනට ඇත්තටම ඕතම ප්‍රශ්න. අපි නමුත් පස්සේ කාලෙකත් තේරෙයි ඇත්තටම අපිට දෙයයන් පින්න මොදනා <laughs> කරනවා වගේ වේදනාවටයි විතර්ක වලටයි සංඥාවල් වලටයි පිංගන මොදනා කරන්න පුළුවන් ගාතාවක් නැහැ හැබැයි ඒකයි තියෙන තුන. පිංගන මොදනා කරන්න පුළුවන් මොකද ඒවට පිං සිද්ධ වෙන්න තමයි අපි සිහින් ඉඳලා තියන්නේ. මේ ගමන තුල නීවරණය කියලා කියන්නේ අපි අපේ නිවන ආවරණය කරන එකක් තමයි. හැබැයි ඒක තමයි තෙල්. ඒව තමයි මේ ගමන අපිව ඉස්සරහට අරන් යන මේ පාර පෙන්වන ඉන්ද්‍රට. ආග දෝෂ මොහ කියලා කියන්නේ මේ ලෝකයා ඔබ විනාශ කරන කාරණාව තමයි. නමුත් ওই තුන තිබ්බේ නැත්තම් එහෙම ওই කාරණා තුන තිබ්බේ නැත්තම් එහෙම නිවනක් හොයාගන්නත් වෙන්නේ. එහෙනම් ඒකින් තමයි අපි අල්ලන්න බලමු අපිට මේක අහුවේ නැතන. එතනින් අපි වැඩේ පෙන්වන්න. කොහොමද ප්‍රශ්නයක් ඈ ඒකින්ද ගොඩක් විස්තර කරන්න පුළුවන් ගොඩක් ස්වාමීන් වහන්සේ දේශනාව ගැන මොකද ප්‍රශ්න නැතිනම් කමඨාන් වාර්තාවල් වලට යන්න කාලය හොඳයි කියලා යෝජනා කරනවා අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස උදේ අවදි වූ වෙලේ ඉඳන් සතිය පැවැත්වීමට උත්සාහ කරමි. උදේ වරුවේ සාමාන්‍යයෙන් සතිය පවත්වන වැඩ ඉතින් ව්‍යායාම ඒවත් කරනවා. ඒවත් මම හිතනවා උදේ වරුවේ පැය 5ක 6ක කාලයක් අමතක වෙමින් ආයි මතක් වෙමින් කොහොම හොඳින් සතිය පවත්වන්න හැකි බවක් දැනෙනවා. අනිත් වෙලාවල් වලද උත්සාහ කරනවා. සක්මන් භාවනාව පටන් ගැනීම සිටගෙන ඉන්න ඉරියව්වට සතිය කර. ස්වාමීන් වහන්සේ එහෙමයි. එහෙමයි. දැන් අර ඔව් දැන් සාමාන්‍ය ජීවිතයම වැඩ කටයුතු කරනකොට කිව්වනේ දැන් සතියට එනවා යනවා කියලා. අපි කියමු සාමාන්‍ය ජීවිතයේ මොකක් හරි අවුලක් වෙන්න ගියා කියන්නකො. ප්‍රශ්නයක් වෙන්න ගියා කියන්නකො. කායේන වාචා මනස. කයෙන් සිතින් කයෙන් වචනයෙන් කියන මේ මාර්ග තුනනේ අපිට තියෙන්නේ අපේ පරවල් තුනනේ දොරට තුනනේ තියෙන්නේ. ඔය තුන හරහා මොකක් හරි අවුලක් වෙන්න ගියොත් අම්මේ අම්මට තේරිලා තියෙනවද හිත ඊළඟට සතිපට්ඨාන අරමුණකට එනවා කියලා තේරෙන්නේ එහෙම නැත්නම් වෙන මොකක් කියලා තියෙන්නේ වෙන මොකක් දැන් ස්වාමීන් වහන්සේ සිද්දට අමනාපරමුණක් ආවහම ඒ වෙලාවට මට මේ ද්වේෂයක් ආවා කියන එක මට හිතට එනවා ස්වාමීන් වහන්සේ එහෙම එනවා සමහරලාට ඉතින් ආසාවල් නම් මට ඒක එච්චර තේරිලා නැහැ ද්වේෂය වගේ දේවල් වලදී කල ඉතින් අමනාපයක් වගේ දෙයක් ආවම මේ මට අමනාපයක් න්යාවේ කියන එක නම් දැනিলা තියෙනවා ස්වාමී. මොකද අර ඔය කැටකිරිල්ලේ උපමාවක් ගැන කියන සූත්‍රයක් තියෙනවා. එතකොට කැටකිරිල්ලේ අනාර කාලේ නේව තරම් විසත්තිකම් කියන එකත් ඒ සූත්‍රයෙන් පිළිට ඒවි. සුදුසු කාලයේදී දුකෙන් නිදහස් වෙනවා කියන එක දැන් ඒගොල්ලෝ සෙල්ලම් කර කර ඉන්නවා අර හාපු බිමේ. හානෝ කියලා හිතනවා නම් මේ පොළොව හාන්නේ නගුලෙන් මෙහෙම කරලා එහෙම හරක් වලින් ගජා ගහ කියලා යන්නේ. එහෙම හාන හාන බිමේ මුන් එහෙට මෙහෙට පැන පැන සතු කකා ඉන්නවා. කැඩිච්ච ගැඩවිල්ල එහෙම. අහසේ ඉන්න උකුස්සා මේ සතාව දැන් අර කැටකිරිල්ලව අල්ලන්නට එනකොට ළඟට එනකොටම රිංගනවලු අර අර පස්පිඩල්ල කස්සට. එතකන් මෙයා ඉන්නවා බාහිර ලෝකෙ තුල බාහිර බාහිර පරිසරය තුල යාගේ කැම්බීම හොයාගන්න ඒවා යාගේ වැඩ කටයුතු කරනවා. එතකොට බලන්න අර කච්චාන සූත්‍රයේදීත් කියනවා වගේ අර සුදුසු කාලයේදී ආරක්ෂිත තැනට එන එක තමයි අපි එතකොට පුරුදු කරන්න ඕන කාරණාව වෙන්නේ. හොඳේ ඒ කියන්නේ හිත එහෙට මෙහෙට යනකොට ප්‍රශ්න හදන එක ඒවා ඒවා ඒව සාමාන්‍යයි. සිත් කැඩෙන එක ඒකත් සාමාන්‍යයි. නමුත් එකතු කරගන්න බලමු. ඒවත් සිහියක් හැටියට පුළුවන් තරමක්. ඕක වැඩේ තියෙන්නේ මේකයි බලපෑම් කරන්න කිව්වොත් එහෙම නැති වෙනවා. ඔක හරියට කුරුල්ලෙක් කලනවා වගේ වැඩක් අප්පා. අපි උකට ආදරේ කියලා ඕනවට වඩා ඇමරිකන් ගියොත් ඌ මැරෙනවා. ඒක ඌ ඌට ඌට කරදර වෙනවනේ කියලා එහෙම නැතුව නිකන් එහෙම අල්ලගන්න කිව්වොත් ඌෙන් ගිල්ලා. ඒකිට පිය එතකොට ආන්නේ මේ මේ දේවල් වලට චුටි චුටි එකතු කරගන්න එක හොඳ කාරණාවක් වේවි. පන්නන්නට ප්‍රශ්නයක් නැහැ. ඒ පනින්න ඒක බලන්න හැමදාම හිත පනිනවනම් පනින්නේ ඒකාකාර එක හා සමාන දේවල් වලද කියලා පොඩ්ඩක් බලන්න. මොකද එහෙම වුණොත් ඒක පුරුද්දකට යන්න පුළුවන්. එහෙමයි සම්. එහෙම නැතුව එක එක තැන් වලදී පනිනවා නම් ඒවට හේතු මොනවද අර එහෙම එහෙම අහු වෙන්න පටන් ගන්න පුළුවන්. හොඳයි. එහෙමයි. ඔස්ස මොකද උනේ කියන්න ඕනම්. ඒ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව පටන් ගැනීමට සිටගෙන ඉන්න ඉරියව්වට සතිය පැවැත්වීමේදී සාමාන්‍ය සැහැල්ලු බවක් දැනේ. විනාඩි 5ක පමණ සැහැල්ලු 5කින් පමණ සැහැල්ලු ගතිය වැඩි වේ. ස්පිය වීමට යයි. කෙලවර සිටගෙන සිටන විට ඇස් පියවේ. මුහුණට සිසිල් සුළඟක් එන්නාසේ දැනේ. ඇඳුම් අතරින් පල්ලෙහාට සිසිලසක් දැනේ. පතුල ඔසවන විටම ධන හිසේ නැවීමට සතිය පවතී. සතියෙන්ම වාඩි වී පර්යංක භාවනාව කිරීමේදී හිත සිට පහළට යන සැහැල්ලුවට සතිය පවතී. මෙම සැහැල්ලුව ටික වේලාවක් සතිය පවත්වද්දී ඉබේම වාගේ මුළු ශරීරයම සැහැල්ලු වේ. මට හිතෙන විදිහට විනාඩි 5කදී පමණ සම්පූර්ණ සැහැල්ලුව ඇති වේ. මම හිතෙන විදිහට ස්වාමීන් වහන්සේ මේ විදිහට සම්පූර්ණ සැහැල්ලුවෙන් විනාඩි 45ක් පමණ ඉන්න ඇති. මොකද මට ඒක නිකන් හිතෙනවා දවසක් පැය භාගයකට එලාම් එක තියලා පරයන්ක භාවනාව කිරීමේදී එලාම් එක වැදෙනකොටත් මම හොඳ සැහැල්ලුවෙන් සිටියා ස්වාමීන් මේ අවස්ථාවලද යාන්තමට සැහැල්ලුවේ අඩු වැඩිකම් දැනේ. ඉන්පසු විටින් විට තැනින් තැන සැහැල්ලුව නැති වේ. එම ප්‍රදේශවලට සැහැල්ලුව පතුරවමින් සිටින විට එලාම් එක නාද වීම නිසා භාවනාව නවත්වා සක්මන් භාවනාව පටන් ගැනීමේදී ශරීරයේ සැහැල්ලුය. දැස පියවේ. සතියෙන් සක්මන් කෙරුවෙමි. තව ස්වාමීන් වහන්සේ මම සාමාන්‍යයෙන් පුරුද්දක් හැටියට ආහාර ගන්නකොට ඇඳුම් අඳිනකොට ප්‍රතිවේක්ෂා කරනවා උදේ ආහාරය ගැනීමේදී ගැනීම පටන් ගන්නකොටම මේ දැස් පියවිලා නිකන් හිතට සතිය ගියා හිත හිස් බව දැනුණා විනාඩි 15කට විතර අරමුණු දෙකක් විතරයි ඇති වුනේ අරමුණේ නැතිවීම දැක්කා ස්වාමීන් වහන්සේ ඒක දැන් හැමදාම වගේ උදේට ටිකක් එහෙම කෑම ගැනීමේදී ඇති වෙනවා හැබැයි දවල්ට රැට නම් ඒක නැහැ ස්වාමීන් වහන්සේ. ඒක දවසක් ස්වාමීන් වහන්සේ පර්යංකේදී වාඩි වෙච්ච ගමන් සැහැල්ලුවක් දැනුණා. ඒක ශරීරයේ අසල ශරීරයට ඉදිරිපිට නිකන් තියනවා වාගේ තමයි දැනුනේ ස්වාමීන් වහන්සේ. තව එකක් පර්යංග භාවනාව කිරීමේදී හොඳ සැහැල්ලුවෙන් සිටින විට මොහොතක් මොහොතක් පාසා යමක් සිදු වෙන බව දැනේ. මට ඒක විස්තර කරන්න බෑ ස්වාමීන් වහන්සේ නිකන් මොකද්ද වෙනව වෙනව. ඇති වෙනව <laughs> කට්ටක් නැගින එක එහෙම ලොකු දෙයක් නෙමෙයි ස්වාමී. ඒ හරියට නිකන් අපි දැන් ඔර්ලෝසි අර කට්ට එහෙට මේ පොඩ පොඩ පනිනවා වගේ එහෙම එකක්. කියන්නේ දැන් අපි දැන් හිතමුකෝ දැන් වෙලාව 2යි කියන්නකෝ. දෙකේ ඉඳලා දෙකේ 2යි 1 වෙනකොට දැන් අපි කියන්නේ 2යි 1 කියලා නේද? ඔව්. නමුත් අර දෙකේ දෙකේ මේම මේ සිහි දියුණුව කියන එක අපිට එනකොට සම්බජන්‍ය තුර තියෙන ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. මමගේ කමටහන් වර්තාවේ ඒක ගැන කියවෙනවා ඒව තේරෙන්න පටන් ගත්තේ කොහෙදිද මැදදිද අගදිද කියලා. සමහර කාරණා තියෙනවාම ඔබතුමිය අල්ලලා තියෙනවා පටන් ගන්නකොටම වගේ සමහර කාරණා තියෙනවා අවසානයේදී වගේ සමහර කාරණා තියෙනවා මැදදී වගේ. හැබැයි මම සමස්තයක් හැටියට දකින ලක්ෂණයක් තියෙනවා ඒ ඔක්කොම දිහා මධ්‍යස්ථ විදිහට බලන්ට වගේ හිතක් හදා ගන්න උත්සාහ කරනවා වගේ එහෙම එකක් මම දකිනවා. ඒක බොහොම හොඳයි. වගේම ප්‍රතුලනාත්මක භාවයක් වගේ දෙයක්. යෝජ තුලං උපග්ගයිහ වර්මාදාය පඬිතුෝ කියන්නේ අර ඒක තුලනාත්මක කරලා භාවිතා කරන්න හෝ ඒක පසුවා ගන්න උත්සාහ කරන බවක් තියෙනවා. අනිත් එක දැන් හිතන්නකෝ දැන් මේක ටික අනිත් පැත්තට යන ගමනක්. දැන් සැහැල්ලුව නැති වුණාට පස්සේ අමාට උවමනාවක්කටත් වඩා ඒ සැහැල්ලුව නැති නැති තැන මේ සැහැල්ලුවෙන් පුරවන්න හදන එක තුල මොකක් හරි යටි අරමුණක් තියෙනවනේ. එහෙම ඔව් ස්වාමීන් වහන්සේ මට මේ ඉස්සර හිටම්ම තියෙන ඔය රිට්‍රීට්ස් වල එහෙම කියනවනේ පැයක පරයන්කයක් එහෙම කරනවා කියලා. පැයක් ඉන්න ඕනයි කියන එක එහෙමත් ටිකක් තියෙනවා. ඉතින් මට හිතෙනවා තව එහෙම ඉන්න එකෙන් වීර්යයක් වැඩෙනවද දන්නේ නැහැ කියලා. අන්න එහෙමනම් හිතෙනවා ස්වාමී. එහෙමයි. දැන් අර අර කියන දැන් ওই කියන සහැල්ලුව කියන දේ නැති වුණාම ඒ සහැල්ලුව පුරවන්න හිතනවනේ අපි දැන්. පතුරවන්න වගේ. ඒ පැතිරවීම කරන්න තියෙන බලපෑම මොකක් වගේ එකක්ද? මේ තියෙන මේ අර සහැල්ලුව නැති එකට තියෙන අකමැත්තවත්ද සහැල්ලුවට තියෙන කෑදරකමක්වත්ද? එහෙම මුකුත් හිතන්නේ නැහැ ස්වාමීන් වහන්සේ නිකන් ඔය උපේක්ෂාවෙන් වගේ බලා ඉන්නවා කියලා තමයි මට හිතෙන්නේ. මම ඒකත් නිකන් ආපු දෙයක් විදිහට නිකන් සැහැල්ලුව පතුරෝ පතුරෝ ඉන්නවා අනිත් අවස්ථාවල් වල වගේ. ඔය ඉගෙන ගන්න එක හොඳයි යම සැහැල්ලුව පතුරවන්නේ කොහොමද කියලා අංක එකටම. මට දෙන්න හැටියට කිව්වොත් එහෙම. ඊළඟ අපිට අවස්ථාවක් දෙන්න පුළුවන් යන්නේ ඔය සැහැල්ලුව අපි අතරින් ගිලිහෙනවා නම් ඒ ගිලිහෙන එකට මොකක් හරි හේතු තියෙන්න පුළුවන්. ඒ ඒ ඒ කොටස් වලින් සෑල්ලුව අපෙන් බැහැර වෙලා යන්න මොකක් හරි හේතු බූත වෙන කාරණා තියෙනත් පුළුවන්. සමහරක් විට ඒ දේවල් අහු වෙන්න පටන් ගන්නත් පුළුවන්. නමුත් ඒක කරන්න කලින් ඒක කරන්න කලින් අපි සෑල්ලුව කියන එක වර්ධනය කරගන්නේ කොහොමද? ප්‍රවර්ධනය කරගන්නේ කොහොමද? බෝ කරන්නේ කොහොමද? අතුරුවා ගන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න ඕනේ. ඒක හරියටම හරි ඊට පස්සේ අනිත් ටික වෙන්නේ කොහොමද කියන එක අල්ලගන්න පුළුවන් ඊට පස්සේ ওই කියන සැහැල්ලුවේ තුල වුණත් තමයි සංඝටක හොයාගන්න පුළුවන් උදාහරණයක් ඇටියට අපි සැහැල්ලුව කියන එක බෝංචි කරලක් ඇටියට ගත්තොත් එහෙම බෝංචි කරලා දිහා හොඳට හොඳට බලුවොත් එහෙම ඕකේ තියෙනවා නැට්ට පැත්තක් සහ මූල පැත්තක් කියලා දෙකක් සහ මැදක් තියෙනවා ආන් ඒ වගේ ඔක්කිය සංඝටක හඳුනා ගන්න අපට අවස්ථාවක් හිමීට හිමීට හම් වෙන්න පුළුවන්. කොහොමද ඒ හැම එකක්ම වෙන්නේ හිත තැම්පත් වීමේ තියෙන ගුණයත් එක්කම තමයි. ඒකට සාපේක්ෂව එතකොට අපේ කතා බහ වැඩ කටයුතු හිතවිලි ඒ ඔක්කොම ටික වෙනස් වෙන්න පුළුවන් කියන එක මම අනුමත කරනවා. එහෙමද කියනකොට මම හිතනවා එහෙම වෙන්න පුළුවන් කියලා. ඒක ඒ වුණාට මම හිතන්නේ එහෙම හිත තැම්පත් වුණාට ඒ දේවල් වුණාට ඒක සාමාන්‍ය ජීවිතයේ තියෙන කටයුතු වලට බලපෑමක් වෙයි කියලා. මම හිතනවාද එහෙම වෙයි කියලා. එහෙම වෙලා තියෙනවා. ඒ කියන්නේ සම්ඥාස දැන් අර කෑම කනකොට කෑම කන්න කලින් අර වගේ හිතලු හිතලුපුට තැම්පත් වෙලා එහෙම තියෙන ස්වභාවය මම හිතනවා සාමාන්‍ය ජීවිතයේ ටිකක් ලොකු වෙනසක් මහ නිකන් අලුත් එකක් වෙලා තියෙනවා කියලා. නෑ එහෙමත් නෑ ස්වාමීන් වහන්සේ. එහෙම නෑ. ඒක එතකොට අර අභ්‍යන්තරිකව Tamanට තේරෙන කාරණාවක් මිසක සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. මොකද රජන් සාමඳුරෝ කියන්නේ රෝමෙට ගියාපුවම රෝමන් කාරෙක් වගේ ඉන්නේ කියලා කියනවා. නමුත් අභ්‍යන්තරේ ඒවා ගන්න හොඳ කියලා. අන් ඒ වගේ අපි මේ කරන පුහුණුවෙන් ලැබෙන පාරිතෝෂික හැටියටම අපිව මේ විදිහේ ස්වභාවයන් වලට පැමිණ වෙන්න පටන් ගන්නේ. ඒ පැමිණ වුණාට අපි සාමාන්‍ය ජීවිතවල සාමාන්‍යයි වගේ තමයි ජීවත් වෙන්නේ. හැබැයි ඒ වුණාට අභ්‍යන්තරික තමයි මේ කියන පරිවර්තන වෙනස් වීම ටික චුට්ටට සිදු වෙන්නේ. හදිස්සියෙන්ට නාසය හාරෙන් මෙහෙමද මෙහෙමද කොහොමද කියලා එහෙමුණොත් එම ආපස්සට වැටෙන්නේ මුලට බවක් දන්නවා. කොහොම නමුත් කමන්නේ. එහෙම වැටුණත් එකයි නැත්නම් එකයි බුදුහාමුදුරපව ගිහිල්ලා අපි ඔන්න අතර කරන්නේත් මුලම තමයි. ඒක නිසා අපි ආපස්සට අපි කරන්න බලමු. ඔය කියන tempat භාවය ඇති වුණාට පස්සේ අපිට පුළුවන් නම් මෙහෙම එකක් බලන්න. ආපස්සට අර ප්‍රතිවේක්ෂාව කියන එක සාමාන්‍යයෙන් අපි කරන්නේ යන්නේ භවනා වාරේ ඉවරුණාට පස්සේනේ. පරයන්ක ඉවරුණාමනේ පැයකට පස්සේ වගේනේ. පුළුවන් නම් බලන්න ඔය කියන එක අස්සේදී ආපස්සට පොඩ්ඩක් යන්න පුළුවන් නම් බලන්න. මේක හරියට අර සක්මනේදී නම් ගොඩක් ලේසි සක්මනේ එක කෙලවරකට ගිහිල්ලා ආපස්සට මතක් කරලා බලනවා එහා කෙලවරේ ඉඳලා මෙහාට එනකොට මොකද්ද මොනවද සිද්ධ වුනේ මොනවද කළේ අන්න ඒ විදිහට ඒ හැටියට මේක තව පොඩ්ඩක් අපි කඩන්න බලමු තව පොඩ්ඩක් විස්තර කරන්න බලමු විභජ්‍යවාදී භෝගෝතම කියලා බුදු පියාණන් වහන්සේ කියන්නේ. අපි උන්වහන්සේගේ ගෝලපාලය. ඒ තමයි උසස් කරන්නේ. ඉතින් අපි බලමු තවදුරටත් මේක ඇස්සේ තියෙන අපි සමස්තයක් හැටියට කියන ඔය කියන සැහැල්ලුව කියන එක තුල තියෙන්න පුළුවන් උත්තර තියෙන්න පුළුවන් එක එක භූමි මට්ටම්. ඒවා හඳුනා ගන්න වෙනස්කම් හඳුනා ගන්න බෑ. ඒ වගේ තියෙන ස්වභාවයන් ටික අපිට තව තව තව තව තේරුම් බේරුම් ඇති වෙන්න පටන් ගන්න පුළුවන්. ඔයගේ තියෙන ලක්ෂණ මොනවද කියලා. පවතින ඕන ආහාර මොනවද? ඒවා නිදහස් වෙලා යන කාරණා මොනවද? අන් ඒ වගේ දේවල් පිළිප පටන් ගන්න පුළුවන්. ඒකෙන්ද බොහොමව පීමීට කරගෙන යමු. සාමාන්‍ය ජීවිතය තුළ බලන්න අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ හිත යන පැති යන්නේ එක හා සමාන අවස්ථාවකද කොහොමද කියන එක පොඩ්ඩක් හඳුනා ගන්න බලන්න. ඔකට තේරුම් ගන්න ඕනේ යන්නේ එක හා සමාන අවස්ථාවකදී නම් සිද්ධ වෙන්නේ ඒක පුරුද්දක් බවට පරිවර්තනය වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක කඩන්නයි ඕන. ඔව්. ඒක එතකොට ඔය කියන ප්‍රතිවේක්ෂාව නැත්නම් කමටහන් වාස්තාවෙන් හැරෙන්න වෙන අල්ලගන්න නැත්නම් සිහිය සිහිය ලක්ෂණ අර මතකයේ ආවර්ජනය කිරීමෙන් හැරෙන්න වෙන අල්ලගන්න ලේසි ක්‍රමයක් නැති වෙයි. ආයතෙන් හිත කියවන්න මට උපරන්න මම දන්නේ නැහැ කොහොමද කරන්නේ ඒක. ඔයත්න්ට මුලින්ම ඔයත්න්ට වැඩි කරලා. <laughs> ඒක නිසා හොඳයි අපි පරීක්ෂණය හොඳට කරගෙන යමු. දැන් අපිට තේරෙන්නේ නැති භාවනාව කියන්නේ ඇත්තටම හොඳ ගුරුවරෙක් කියලා. මම නෙවෙයි ඔය කියන්නේ. ඔව්. ඔයත්න්ගේ භාවනාව තමයි ඔයත්න්ට ওই දේවල් උගන්වලා දුන්නේ. ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ වැඩසටහන් පටන් ගත්තට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ සිහියේ හිම පවත්වන්න ගොඩක් උනන්දු වුණේ. එහෙමයි අවසරයි ස්වාමීන් වහන්සේ දැන් මේ විදිහට සැහැල්ලුව නැති වෙන වෙලාවට ඉරියව් මාරු කළොත් නම් තව පොඩ්ඩ වෙලාවකින්ම සැහැල්ලු වෙනවා ස්වාමීන් දැනටම ඒක ඒක නම් කරන්න තේරෙන අපිට තේරෙන විසඳුම අපි දැනට ඒක භාවිතා කරමු ප්‍රශ්නයක් නැහැ කතා කියලා ධර්මයේ කියනවා මෙන්න එහෙම කනක් මට මතක නැහැ ඒ ගාථාව පාළේ වැඩ ඉවරගත්ත කෙනා ඉවර කරගත්ත කෙනා නිදාගත්තට කමක් නැහැ කියලා කියනවා හදන කතාවනේ එහෙමයි ඒ වගේ මේ මම කියන්නේ වැඩ ඉවර කරයි කියලා හොඳ එහෙම ගන්න නෙමෙයි මේ කියන්නේ ඔව් ඒකේ නම් මේ ඔය කියන සෑන්ලුව කියන එක ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒකව මාරු කරලා හරි අපි දැනට කිතර මොකද ප්‍රශ්නයක් නැහැනේ කළා කියලා මේක පංචශීල කඩ කරන කැඩෙන දෙයක් නෙවෙයි නේද භාවනා වාස්තුවේ අපි ඉන්නේ නේ ඔව් ඒකින්ද ගන්නක් නැහැ අවසරයි ස්වාමීන් වහන්සේ වේදනාව ඇවිල්ලා ඒ සැහැල්ලුව පතුරවනකොට වෙන දෙයක් මට සිතට එන්නේ නැහැ හැමතිස්සෙම එන්නේ මේ ශබ්ද බොජ්ජංග වැඩේවා පංච නීවරණයටපත් වේවා කියන එක ටිකක් ඒක සැරින් සැරේ එනවා ස්වාමීන් වහන්සේ හිත. ඔකට පුරුද්දක් යන්න පුළුවන් හැබැයි මේක ඒ කියන සිතුවිල්ලටත් පුරුද්දක් වෙන්න පුළුවන් අපේ. සමහර විට ඒක ඒ මතකයේ හින්දාම ඒ ඒ වෙනෙහි කිරීමම පස්සේ කාලෙකදී අපිව පල්ලෙහාට දාන දේවල් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට අපි කියනවනේ පෙතිගෝමර කියලා. ඇඟේ හැදෙනවනේ. පෙතිගෝමරද නෝ කියලා කියන. ඕක හොඳයි කියලා කියනවනේ. පෙතිගෝමර හැදුනහම ලස්සනයි කියලා කියනවනේ. සුට්ටක් කියනකොටනේ ලස්සන තියෙන. මොකද කියන්නේ පෙතිගෝමර කියන මුළු ඇඟ පුරාම හැදුනොත් මොකද කියන්නේ? ඒක ලොකු ලෙඩක් කියලා කියනවානේ. ඒ වගේ ඔව් ඒ ඒ හැම එකක්ම අම්මේ අපිට අන්තරාය කර වෙන්න පුළුවන්. ධර්ම මාර්ගය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සියලුම දේවල් අන්තරාය කර වෙන්න පුළුවන් කියලා නිවන. මේකින්ද ඒවා ආවට කමන්නේ තිබුණට කමන්නේ සුදුසු කාලයේදී ඒවා අතහරින්න අපි ඉගෙන ගන්න. මොනවාද? ඒකට බුදුහාමුදුරන්ට පයින් ගන්නවා නෙවෙයි. උන්වහන්සේගේ ධර්මයට පයින් ගන්නවවත් නෙමෙයි ත්‍රිපිටකය කියලා විසික් කරනවා නෙමෙයි සංගරත්නේ හෙලා දකින්න නෙමෙයි මේ. නමුත් අපි දැනගන්නවා පාරුව කියන එක භාවිතා කරන්නට කාලයක් තියෙනවා. ඒ කාලෙදී ඒ පාරුව භාවිතා කරනවා. තොටුපලින් එහාට යනකොට පාරුවක් හරින්න වෙනවා කියලා. අන්න ඒ ඒ කියන ඒ කියන දැනුම තියෙනවා. ඒකට මේ ගමන යනකොට අපි ගාව තියෙන ඕන ප්‍රධානම මෙවලම් තුන තමයි අනිච්ච දුක්ඛ අනාත්ම කියන්නේ. මේ හැම එකම වෙනස් වෙන්න ඕන නැති යුතුයි. හැම දෙයකම දුකක් හට ගන්න පුළුවන්. හැම එකක්ම මට ඕන තරමටම පාලනය කරන්න බෑ කියන දර්ශනය තියෙනවා. විසිතිල භාවිතා කරන්න ප්‍රශ්නයක් නැහැ. අපිට තේරෙන කාලයක් આવුත් මේක නම් දැන් අඩුවක් කියලා අයින් කරන්න කාලේ හොඳයි ඒකත්. එහෙමයි ඒක අපි දැන් හිතට ආවත් වැඩි අර වෙන සිතුවිල්ලක් වගේම නිකන් ගණන් ගන්න නැතුව ඉන්නයි තියෙන්නේ සම් බලන්න බලන්න මොකද කියන්නේ ඒකට බලන්න මේ ස්වාමීන් වහන්සේ ගොඩක් පින් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ. ඊරුවන් සර්ණයි ස්වාමීන්